දිනසියනු පස්සේ යහපාලනය කියන ආණ්ඩුවෙන් මහමැතිවරණය ආසන්නෙත් පත්වීම් දීලා තියෙනවා. CDB එකේ මේ වෙනකොට 1800ක් දිනසිය තුල පත්වීම් දීලා තියෙනවා. දැන් බස් එකකට නම දෙනෙක් ගානේ. මොකද ලබා දුණු ක්‍රමවේදය? මොකද සාධාරණ ක්‍රමවේදය? සාධාරණ ක්‍රමවේදයක් හැදුන්නේ නැහැ. දේශපාලන පත්වීම් නෙමෙයිද? ඒක අපි අහන්නේ. ඉතින් කාලෙන් කාලෙට ඇමතිවරයා පත් වෙනකොට පත් වෙන ප්‍රදේශය අනුව, ඒ දිස්ත්‍රික්කය අනුව ආයතනවල සේවකයෝ පිරෙනවා නම් රටේ අධ්‍යාපන සුසුගම් තියෙන අවුරුදු ගාණක් 13ක් විතර ඉගෙන ගන්න විශ්වවිද්‍යාල කියලා උපාධි ගන්න අයට මොකක්ද තමන්ගේ රැකියාවක් කිරීම පිළිබඳ ලැබෙන විශ්වාසය? මාර් බීආර් සංස්කෘතිය වෙනුවට මේ දෙමුහුන් ආණ්ඩුවෙන් හදන අලුත් සංස්කෘතිය මොකක්ද?